හොඳයි අපි 101 වෙනි වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට ක්‍රම දෙකකට කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන් කල්යතුව ලිඛිතව ප්‍රශ්න පෙට්ටියට ප්‍රශ්න ලියලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් සභාවේ ලැබෙන ඊට ප්‍රස්තාව අනුව සභාවට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් කාට හරි තම තමන්ගේ තියෙන භාවනාවේ කමඨහානි කමඨහන් සුද්ධ කිරීම සම්බන්ධ කටයුතු තමයි මේකෙන් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ. කෙසේ නමුත් මේ සමාදන්ව රකින්න සීලය පිළිබඳව දත යුතු කරුණු තියෙනවා නම් එහෙම නැත්නම් අපි යෙදී ගත කරන කාලසටහන පිළිබඳව අපහසුතාවයක් දත යුතුක් තියෙනවනම් එනත මේ වැඩමුළුවට සම්බන්ධ නීති රෙගුලාසි වල කිව යුත්තක් තියෙනවනම් ඒකත් මේ සාකච්ඡා වාරයටම ඇතුල් කරන්නේ එතකොට එකිනෙකාට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැත්නම් තමයි එක එකනට සැක ඇති වෙලා තව කෙනෙක් ආමන්ත්‍රණය කරන්න වෙන්නේ. ඉති වැඩමුළු යද්දී වැඩමුළු සංවිධානය කරන නායක නායිකාවන් එක සමහරලාට පැහැදිලි කර ගැනීමක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනා වේදී ඉන්න කෙනෙක් තව කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න යන්න එපා. දෙන්නටම කරදරයි. අපි මේක අවස්ථාවක් කරගන්නවා මේකෙදි ඒ ඇසිය යුතු පැහැදිලි කරගත යුතු ප්‍රශ්න පැහැදිලි කර ගන්නවා ඊට අමතරව අපි මේක කමඨහං සුද්ධ කිරීමක් පොදු කමඨාන සුද්ධ කිරීමක් බාටපත් කර ගන්නවා ඉතින් මේ මම අද ඉස්සල්ලාම දවස නිසා මතක් කිරීමක් කරේ නැත්නම් හඳුන්වා දීමක් කරේ කෙසේ නමුත් මේ වැඩිමුළුවට සම්බන්ධ වෙච්ච අය පැරණි වැඩිමහල් ඇත්තෝ ඉන්න නිසා මම හිතන්නේ අපට මෙතෙක් කරගෙන ආපු විදිහට කරගෙන යන්න පුළුවන් අනික් අයට ඒ අනුව දවසකින් දෙකකින් ඉගෙනගෙන තමන්ගේ ප්‍රශ්නය निराකරණය කරගන්න අවස්ථාවක් ලැබේවි. ඉතින් ඒ අනුව අපි දැනට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න සභාගත කරන විදිහට අපේ උපාසක මහත්තයන් ඉල්ලා සිටිමු. අවසර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී දෙන ලද උපදෙස් පිළිපදින්න සක්මනේ යෙදුණෙමි. සුළු වේලාවකදී මුල් පියවර අමතක වී ගියාසේ දැනි පාදයේ යටිපතුල විලුඹ පාදයේ මැද ඇඟිලි තුඩු පොළව මත ස්පර්ශ වන අයුරු වැටහිනි මා දිගටම එය මෙනෙහි කරමින් සක්මන් භාවනාව දිගටම කරගෙන යන ලදී මෙය වැරදි ක්‍රමයක්ද සිතුණත් එය සිතට ගැළපී ගියසේ දැනේ. මා තවදුරටත් එම ස්පර්ශ මෙනෙහි කිරීම කළ යුතුයද යන්න පහදා දෙන ලෙස ඉල්ලා සිටි. දේරුවන් සරණ. මේකේ භාවනාවේ වැරද්දක් වශයෙන් නෙමෙයි තියෙන්නේ මේ ස්පර්ශ මෙනෙහි කරන දෙයක් නෙවෙයි. ස්පර්ශ වෙනුවට අපි වම දකුණු වශයෙන් සම්මුතිය විතරයි මෙනෙහි කරන්නේ ස්පර්ශ වැටහෙනවා. ඒක නිසා තව තවත් වැටහිම වැඩිවීම පිණිස වම වශයෙන් දක්න වශයෙන් මෙනෙහි කරන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් පේන දේ දැකගදක යනවා මිසක මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේ වගේ ස්පර්ශ මෙනෙහි කරන්න ගත්තොත් එන වේගයට මෙනෙහි කරගන්නත් බෑ. නිසා ක්‍රමයේ හරි නමුත් මෙනෙහි කිරීම වැරදි. මෙනෙහි කරන්නේ සම්මුතිය විතරයි කියලා මතක තියාගන්න. ඉඳගෙන ඉන්නකොට නම් ආස්වාද ප්‍රසවාසය විතරයි මෙනෙහි කරන්නේ. එහෙම නැත්නම් ඒකේ තියෙන උණුසුම් සිසිල් කම්පන චංචල ගති මෙනෙහි කරන්නේ නැහැ. සක්මන් කරනකොටත් ඒ වැටහින දේවල් මෙනෙහි කරන්නේ මේ වම මේ දකුණ වශයෙන් විතරයි මෙනෙහි කරන්නේ. අන්න ඒ කාරණේ විතරයි මට පිරිසුදු කළ දෙන්න තියෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය මම පරයන්ත භාවනාවේ යෙදෙන විට ආශ්වාස ප්‍රශ්වාස අතර පවතින හිස්තන හොඳින් දකිමි. නමුත් ඊතා ඉක්මනින් හුස්ම කෙටිවීම ආරම්භ වනු ලබයි. අතීතයේ ඒට දිගු වේලාවක් ගත වනු ලැබුවද දැන් හුස්ම කෙටිවීම පර්යන්තය ආරම්භ කොට කෙටි වේලාවකින් සිදුවේ. මෙසේ ඊතා ඉක්මනින් හුස්ම කෙටි වී එය නොදැනී ගියද පසුව ඊතා සියුම් වටහා ගැනීමකට අපහසු හුස්ම රැල්ලක් හටගනී. භාවනාවේ ආදුනිකයෙකු වූ මාහට මෙය පැහැදිලි කරන දෙන මෙන් ඉල්ලා සිට මේකෙත් ඉස්සලා එක වගේ පැහැදිලි කරන දෙයක් නැහැ ආධුනික ගතිය අපේන්නත් නැහැ ඒ විදිහට හුස්මට හොඳට යාවෙලා තැම්පත් වෙනවා නම් Tamanට කරන්න තියෙන්නේ තවදුරටත් ඒ තැම්පතුව හුදේකලා ගතිය වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද අන්න ඒ බවට සාදර වෙලා ඒකට අනුග්‍රහ කරලා ඒ දිගටම තැම්පත් වෙන්න ඒකට පස්සද්ධිය කියලා කියනවා තැම්පතුවට එකලසට ඒක වැඩිවීම සඳහා කල යුත්තක් තියෙනවනම් වැටෙනවනම් දිගට කරමින් යන්න කියන එක තමයි කියන්නේ. අවසර ස්වාමීන් වහන්සේ වහන්සේට දේරුවන් සරණ ලැබේවා. පරියන්ත භාවනාවේ යෙදී සිටියදී ආවා අස්වා ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහියෙන් අවදියෙන් සිටියේ. පළමුව දිග ආශ්වාසද දිග ප්‍රශ්වාසද දුටුවේ. ටික වේලාවකට පසුව ක්‍රමක්‍රමයෙන් එම ආශ්වාස සහ ප්‍රශ්වාස දිග බවින් අඩු වී ගියේය. ඉන්පසු ආශ්වාස සහ ප්‍රශ්වාස ඊතා කෙටි වී නොදැනෙන තත්වයකට පැමිණියේ. ඒ වේලාවේ මා විසින් කුමක් කළ යුතුදැයි මට තීරණය කළ නොහැකිව බලා සිටියා. තරමක කාලයකට පසු එම తත්වයේ වෙනස් වී නැවත කෙටි ආශ්වාස හා ප්‍රශ්වාස දැනේ. ඉන්පසුව සාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස දිග බවටත් පත්විය. මා විසින් කළ යුතුව තිබුණේ නොදැනෙන මට්ටමේ සිටියදී කුමක්දයි වටහා දෙනමින් අනුකම්පාවෙන් තෝරා දෙනමින් ඉල්ල. ඔය කිසිල ප්‍රශ්නෙත් කොටසක් වගේ පේදී නමුත් මේකේ කියලා තියෙනවා මේ ඉඳලා ටික වේලාවක්ෙන් බලා ඉන්නකොට ආය ආශ්වාස ප්‍රශ්වාසය මතුවෙනවා. ඇත්තටම ඒක තමයි කළ යන්න තියෙන්නේ. tempat වෙලා ඉන්නවා tempat ඉන්නවා. ඊට පස්සේ වෙනම අරමුණක් මතුවේ. වෙන දෙයක් වෙයි. ඒකට ආනපනෙ මතුරු නම් ආයසරයක් ආදුනිකෙක් වාගේ දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් වාගේ අර පේන ආස්වාද ප්‍රසවාසත් එක්ක භාවනා කරගෙන ගියොත් සතිමත් වුණොත් ඕක ආයෙ තැම්පත් වෙන්නේ නැහැ. එන් තැම්පත් වුණාට පස්සේ මේක හේම තියෙන්න අරිනවා. ඒකට ඉබේම අරමුණ මතුවෙනවා. පස්සට යන්න යන්න මහන්සියකින්තර අරමුණු මතුවීමත් මතුවෙන අරමුණු තැම්පත් වීමක් ළඟ ළඟ වෙන්න ගන්නවා. ඒක පරියන්කේක ඇතුළත 10 12 වතාවක් ආස්වාද ප්‍රසවාස පේනවා ආයතම්පත් වෙනවා ආය ආස්වාද ප්‍රසවාස පේනවා ආයතම්පත් වෙනවා ඔය දිගට දිගට යන්න පටන් ගන්නවා එතකොට ওই තියෙන සබකෝල ගතිය හිටින්නේ නැහැ මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න ඕනකමකුත් නැහැ ඒක වෙන දෙයක් තමයි තියෙන එක දිහා ඒ යන ස්වභාවික දෙයට වෙන්න ඇරලා බලන ඉන්න එක එතකොට එnde end end end අර හුරු ගතිය නිසා ලෑස්තිලා යන ගතිය නිසා සැකමුසු ගතිය අනිශ්චිත භාවය නොසලෙන සැලෙන ගතිය නැති වෙලා තමයි හොඳට මේ මේ දේ දිහා අනුන්ගේ එකක් වගේ බලන්න පුළුවන් වෙයි. ඒක දිග උත්තරේ කෙටි උත්තරේ තමයි තැම්පත් වුණාට පස්සේ ඒක යන්න අරින්න එහෙම තැම්පත් වෙන්න අරින්න ඊට පස්සේ මේ වගේ මතු වෙනවා. ආනපානෙම නෙමෙයි වෙන ඕන එකක් මතු වෙන්න පුළුවන්. මතු වෙච්ච අරමුණත් එක්ක නවකෙක් වාගේ ආධිකම්මික යෝගාවචරෙක් වාගේ අලුත් යෝගාවචරෙක් වගේ ආයේ භාවනා කරන්න වෙහෙස බලන්න නැතුව ඒකට තමන්න පුළුවන් වෙයි. එක චක්‍රයක් නෙමෙයි චක්‍ර රාශියක් බලන්න යන්න. ඒක තමයි දෙන්න තියෙන උපදේශය. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය මා පිම්බීම හැකිලිම භාවනා කර පිම්බීම පඩියක් නගින ලෙසත් හැකිලිම පඩියක් බසින ලෙසත් දැනේ. සුළු මොහොතකින් පිම්බීම හැකිලිම දෙකම එකක් ලෙස දැනේ. පරියන්තේ ඉඳගත් ගමන් උඩට උඩට පුළුන් රොදක් පාවෙන වාසේ සැහැල්ලුවක් දැනේ. ටික වේලාවකට පසු සිහිනයක් දකින ලෙස රූප පෙනේ. කටහඬවල්ද ඇසේ. නැවත දැන් මට මෙතන තියෙන අවස්ථාවටද පැමිණි. සිහින පෙනීම හා නැවත යථා තත්වයට පැමිණීම එක ළඟ එක ළඟ දිගටම පවතී. එම தত্ত্ব දෙක අතර වෙනස තප්පර ගණන. එසේ සිටින විට මට හැඟෙන්නේ ඔබ වහන්සේ පැවසූ පරිදි සෑම සිතිවිලි දෙකක් අතර හිස්තැනක් තිබෙන බව. මෙය නිවැරදි. මෙසේ පැය දෙක තුන සිටිය හැක. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදේශක් පතමි. මේකේ මුල් කොටසෙන් ගන්න පුළුවන් උත්තරේ මුලින් බලනකොට මේ ආස්වාසි මේ ප්‍රස්වාසය කියලා පේනවා. ටික වෙලා ගියාට පස්සේ ඒක වෙනස නැති වෙලා හුස්ම තියෙනවා. නමුත් මේ ආස්වාසිත ප්‍රස්වාසිත කියලා හොයාගන්න බැරි තරමට යනවා. ඊට පස්සේ අරමුණු මේ තියෙනවා. දැන් අරමුණු නැහැ. ওই දෙකත් නිතර නිතර බලන්න ගියාම ওই දෙක අතර වෙනසක් නැති වෙලා යනවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා අරමුණු තියෙනවනම් නංගම් විස්තර කියන්න පුළුවන්. අරමුණු නැත්තම් ඒත් බය වෙන්න දෙයක් නැහැ. ඒක දිහා බලන්න පුළුවන්. එතකොට තමයි මේ ඇති නැති ලාභ පාඩු ඒ වගේ නොසලෙන මනසක් ඇතුලේ කොහොමඩක්වත් තියෙන බව මේ අරමුණු පෙරලිය ඇස්සේ බලන්න පුළුවන්. ඒක නිසා ඉස්සෙල්ලා බලන්න ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස නැති වෙනවා සත්‍ය නම් හිතවිලි දෙකක් අතර තියෙන හිස්තනයි හිතවිලි අතර වෙනසක් ටික වෙලාවකින් නැති වෙනවා. අරමුණු ඇති අරමුණු නැති තත්ත්වෙත් නැති වෙනවා. ඒ නිසා රූපයෙන් ගත්ත මේ ලෑස්තිය පාඩම ආදර්ශය අරගෙන ඉස්සරහට එන ඕන එකක් දිහා සංසන්දනාත්මකව බලන්නේ හිටියොත් ටික වෙලාවක් යනකොට ඒව කොහොම එකට මෝදු වෙන ගතියක් සම්බන්ධ වෙන ගතියක් එනවා. එතකොට Tamanට තේරෙනවා වෙන්න වෙන්න වෙන්න Tamanට ඒකෙන් එන කෙලෙස් උපදින ගතිය අඩු වෙනවා. එනිසා ඔක දිගින් දිගටම දිගින් දිගටම යන්න අරින්න යනකොට පර්යංකේදී විතරක් නෙවෙයි සක්මන් කරන වෙලාවෙදිත් එදිනදා ජීවිතේ ඉන්න වෙලාවෙදිත් මේක දිනුවයි කියලා මේක පෙරදුනයි කියලා මේක හරි ගියයි කියලා මේක වැරදුනයි කියලා ওই දෙක අතර තියෙන වෙනස තියෙනකන් අපි තැවෙනවා. ওই දෙකේම අතර වෙනසක් නැහැ. ওই දෙකම එකම දෙයක් දිහා ඒ හිතේ තියෙන ඒ වෙලාවේ තියෙන පසුබිමේ අනුව දෙන උත්තරයක් විතරයි. මේකට අපි කියනවා එදිනදා ජීවිතයේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා. ඒකට මූලික පාඩම ඔය පරියන්කේ අරන් දීලා තියෙන්නේ. ඉතින් ඒක ආවට පස්සේ ඒක සක්මනේ බලන්න, සක්මනේ බලන gedara dure බලන්න, බල බල ඉඳලා ඔය කොම කොච්චර කලසුදු වෙනසක් පෙන්වන්න හැදුවත් දෙක දිහා හොඳට බලහින්දියොත් ওই දෙකම එකකින් මතුවෙච්ච අංකුර දෙකක්. එකම කාසිය දෙපැත්ත. අපි මේ දෙකට බෙදාගෙන දුක් කරදර හිට පීඩා ගත්තට ඒ නිසා නැවත නැවතත් අනිත් දවසේ පටන් ගත්තත් ආනාපානෙන් පටන් අරගන්න හිතවිලි දෙකක් අතර තියෙන හිස්තනයි හිතවිලි තියෙන කංකරච්චල ගතියයි ඇති ගතියයි නැති ගතිය ඔක්කොම එකම කාසිය දෙපැත්ත වශයෙන් දකින්නතෙක් එක මහ බබන්ව තියෙන මුණු දෙකක් වගේ දකින්නතෙක් දිගට භාවනා කරන්න. එතකොට අපි භාවනාවට අනුග්‍රහ කළා වෙනවා. ලෑස්ති වෙලා ගිහිල්ලා භාවනා කරා වෙනවා. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය පර්යන්ත භාවනාව සඳහා තැන්පත් ඔබ පර්යංක වෙන්න ඕනේ පර්යන්ත නෙවෙයි පර්යංක භාවනාව සඳහා තැන්පත් වී මම දැන් මෙතන යන සිතවිල්ලෙන් හිසේ සිට පාදාන්තය දක්වා සිත මෙහෙවන මොහොතේම ආස්වාසයත් ප්‍රස්වාසයත් පැහැදිලිව දැනේ. කය තැන්පත් කර ගැනීම සඳහා කය දෙස බාහිරව එසේ බලන අතර ආශ්වාස ප්‍රශ්වාසය දැනීම යන කරුණු දෙක ගැටලුවක් වන්නේදයි කරුණාවෙන් පහදා දුන මැනවි. ඒක ඉතින් බලන්න ඕනේ තමන්ම බලන්න ඕනේ. ගේ ඇතුළට ආවට පස්සේ ගේ ඇතුළේ විස්තර බලන එකයි ගේ බලනවයි කියන එක දෙකම එකයි. ඒ නිසා පිට ඉඳලා ගේ බැලුවත් ගේ ඇතුළේ ඉඳගෙන විස්තර බැලුවත් එකයි. ඒ නිසා ඉන්න ඉරියව්ව ඇතුළේ තමයි ආනාපානෙ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙනවද කියලා හොඳට බලන්න මේ ප්‍රත්‍යක්ෂයේ ඉක්මවල හිතවිල්ල කරදර කරන වෙලාවක්. Taman ඉන්න ඉරියව් ඇතුලේ තියෙන ආනාපානෙ පේනකොට ඉරියව්වේ බලනවායි ආනාපානෙ බලනවායි කියලා කියන්නේ එකම ඇතුලේ තියෙන විස්තර බැලිලක් විතරයි. ඒ දෙක අතර ගැටුමක් වෙන්න විදියක් නැහැ. දෙකම සතියෙන් කෙරෙන්නේ. නමුත් හිත අපේ හිත ඒකට තර්ක කරනවා. ඒකම සැක කරනවා. මෙන්න මේ සැකේට තමයි කෙලස් කියන්නේ. මුච්ච ලස්සන පිරිසිදුව තියෙන එකෙත් හරි බාර යන්නේ. ඒත් සැක කර කර තෙපර බාන. ආන ඒකට කෙලස් කියනවා. ඒකට අවිද්‍යාව කියනවා. අපි ඒක සාකච්ඡා කරලා ඒ කාගවත් දෝෂයක් නෙමෙයි ඇති. සාකච්ඡා කරලා ඒ සැකේ කවුරුවත් අහලා කවුරුත් ඕගිවත් නැහැ විගිත් හරියන්නේ නැහැ. ඔබ දාමලම් බලන්න ආයසරයක් දාලා බලන්න. දෙකටම දාලා බලන්න. බලන්න බලන්න වැඩි වෙලා යනකොට තමයි තේරෙන්නේ පිටින් අහලා උත්තර හම්බුනාට ඒක yaadෙන උත්තරයක් නෙවෙයි. දිගට කර බලන්න කර බලන්න නම් මේක කෙලේශයක් වශයෙන් තේරුම් ගන්න ඕනේ. මේ හරි දේත් සැක කර කර ලියන්න තියෙන මල්ල ඔබල බලන එක කෙලේශයක්. නැත්නම් ඒක අපි විමසුන් නුවණ කියලා පටලවාගෙන තියෙනවා. ධම්මවිචය කියලා පටලවාගෙන තියෙනවා. ඉතින් එතකොට අපි හිතන මේක අහලා දැනගන්න එක ඥානවන්තකමක් කියලා නෑ තකතිරුකමක්. අතේ තියෙන එක මේ බලන්නේ නැතුව තව කෙනෙක්ගෙන් අහන්න එපා. නමුත් ඇහුවයි කියලා දෝෂෙකුත් නැහැ. මොකද අපි මෙතෙක් කල් කෙරුවේ නරක දේවල් විමසීමකින් තොරව කරා. හොඳ දේවල් එනකොට විතරක් තෝරනවා. මේ තමයි කෙලෙස් වල හැටි. ඒ නිසා මේක දෙකම සතියේ පැතිකඩ දෙකක් එකක් ඇතුලේ තියෙන තව එකක් වශයෙන් දකින්න ඉරියව් ඇතුලේ තියෙන දෙයක් වශයෙන් තමයි දකින්න ඕනේ ආනපාන. අවසර ස්වාමීන් වහන්සේ තනියම භාවනා කරන අයුරු පැහැදිලි කර දෙන්න. මොකද තනියෙන් භාවනා කරනවා කියන එකෙන් අදහස් කරන්න කියලා තේරෙන්නේ නැහැ. කොහොම මොකද්ද අදහස් කරන්න කියලා මම දන්නේ. ඒක නිසා තනියෙන් භාවනා කරන එකෙන් මොකද්ද කියලා තනියෙන් භාවනා කරන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා මේ ප්‍රශ්න කරු කියනවනම් අන්න උත්සාහ කරක් බලන්න පුළුවන්. තනියෙන් භාවනා කරනවා කියන එකක් පොතකවත් කොහොක්වත් මම දැකලා නැහැ. එහෙම ඉදිරිපත් වෙන්න කැමති නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නයට. අත උසන්න කාට හරි එකට උත්තර බඳින්න කැමති නම් අත උසන්න නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නයට. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. මම උදේ සක්මන් භාවනාව කළේ. පළමුව වම දකුණ වශයෙන් සිහි කළෙමි. එහෙත් මට පාදයේ සිහිය තබා ගැනීම අපහසු විය. පසුව ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් සිහි කළ. එවිට පාදය තුල සිහිය පිහිටුවා ගැනීමට වම දකුණ වශයෙන් සිහි කරනවාට වඩා සාර්ථක බවක් වැඩි වේලාවක් අඩි 10ක් 15ක් වගේ සිහිය පිට යාමට නොදී තබාගත හැකියි. නමුත් පාන්දර ලනුපැදුරේ සක්මණේදී පාදවල කෙන්ඩා පාදය ඔසවා මාරු කරන විට සියුම් වේදනාවක් දැන. එය ඇති වුණා නැති වුණා කියා සිතා නැවත සක්මන් කළේ. වැලිමළුවේ සක්මන් කිරීමේදී ඔසවනවා, ගෙනියනවා, තබනවා සිහි කරමින් සිත විසිර යාම සිදුවන විට එය ඇති වුණා නැති වුණා සිතමින් සිත සක්මනට ඇද ඇද සක්මන් කළ. නමුත් පරයන්කයේදී සිත එක්තැන් වීම විනාඩි 5ක් වගේ ඇතුළත සිත පිට යන බව දැනේ. සක්මනට වඩා පරයන්කයේ සිත විසිර යාම වැඩි වුණා. විසිරෙන බව දැනුණා. වාර ගණන වැඩි. මට පරියංකේද සිත එක්තැන් කරගන්නා අයුරු පහදා දෙන්න. හුස්ම රැල්ල වදින තැන ප්‍රථම ප්‍රකට වුණේ නැහැ. ලොකු උත්සාහයක් දැරුවත් එය ප්‍රකට නොවුණා. ස්වාමින් වහන්සේ ඒ මන්ද යන්න හොඳ ආකාරව අවබෝධ කරදී. ඉදිරිපත් කරලා තියෙන වගේ වාක්‍ය වල පටලවන සුළු ගතියක් තියෙනවා. මොකද දල අදහස ගන්න පුළුවන්. සක්මන් කරනකොට Tamanට වම දකුණු වශයෙන් සක්මන් කරනකොට හිත පිට යනවා මේකේ කියලා තියෙන්නේ ඊට වැඩි විස්තර සහිතව මෙනෙහි කරලා තියෙනවා. ඔසෝනෝ යවනවා තබනවා විදිහට හිත සතුටු එකඟුණා නම් කමක් නැහැ නැත්තම් බලන්න හිත පිට ගියාට මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි ඇවිදින බව දන්නවනම් ඉතින් භාවන ඔච්චර ඉන්හිහාට යන්න දෙයක් නැහැ. ඒ නිසා තමන් ඔය හිත පිට ගියා කියලා කිව්වට බලන්නේ හිත පිට යෑම තියේදිත් මම ඉඳගෙන ඉන්නේ ඇවිදිමින් බව දන්නවනම් හිටගෙන ඉන්නේ ඇවිදිමින් බව දන්නවනම් නිදාගෙන ඉන්නේ ඇවිදිමින් බව දන්නවනම් බලන්න කොහොමද දන්නේ ඇවිදින බව. එතකොට වෙන්නේ වම දකුණ හෝ ඔසෝන යවන තන මොනවා හරි. ඉඳගත්තට පස්සේ බලන්න ආනපන බලන්න කලබල වෙන්න එපා. මම හිතගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදාගන්න නෙවෙයි කිය. ඒ පේනවනම් මම ඉඳගෙන ඉන්න බව හොඳට ඕම භාවනා හරි. මේ වගේ කෙනෙකුට හුඟක් උත්තරේ ඒකයි. ඒකදී හොඳට ඒක වෙන සතුට වෙලා ඉන්නකොට ඔන්න ආනපන පේනවා. එහෙම නැතුව මේ ආනපන පේන්නේ නැති වෙලාවේ ආනපන මුලමඳාක බලන්න හදනවා වගේ කියලා ඉස්සර කරුවට ඒක ඉච්චර ස්වභාවික උත්තරයක් නෙවෙයි. ඒ නිසා නිකන් ඉරියව්වේ තියනවාද කියලා බලන්න කලබල හිතක් ආවොත් ඇවිදින ලාවේ ඇවිදින බව දන්නවා. ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්න බව දන්න දෙකේ වෙනස මොකක්ද? එච්චරයි. ඒ දේ දන්නවනම් භාවනායේ සමර්ථ ලකුණු සියල්ලම ලැබිලා ඉවරයි. ඒක ඇතුලේ විස්තර තමයි ඉඳගෙන ඉන්නකොට වම දකුණ ආශ්‍රද ප්‍රසවාස බලනවා. ඒ විදිහට වම දකුණ බලන කෙන ගොඩාක් විස්තර. ඒව නැති උනට ප්‍රශ්නයක් නැහැ. මේ පෙන්වයි කියලා ප්‍රශ්නකුත් නැහැ. Taman ඉඳගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉතින් එහෙම නැතුව ඒක ඉක්මවලා ගිහිල්ලා විදහාට ආනපන බලාපොරොත්තු වෙලා හම්බෙලා නැතුව පශ්චාත්තාප වෙලා මගෙන් අහලා තියෙන්නේ ආනපනේදී පරියන්කේදී කොහොමද හිත එකලස් කරගන්නේ කියලා. නම් මං අහන්න කැමති ඉඳගෙන ඉන්නකොට කොච්චර හිත පිට ගියත් තමන්න තමන් ඉඳගෙන ඉන්න බව දැන ගැනීම අපහසු වෙනවද නැත්නම් ඒකට උත්සාහයක් කරලා තියෙනවද කියලා. දැන් සභාවේදී කියන්න කැමති නම් ඒත් හොඳයි. එහෙම නැත්නම් මගේ උපදේශය තමයි ඒ චෝදනා කරන වෙනකොට නිකන් ඉඳගෙන ඉලා ඉඳගෙන ඉව දන්නවද බලන්න. හිතවිලි තිබිච්චා, වේදනා තිබිච්චාවයි. ආනපනින් නොපිනිච්චා ප්‍රශ්නයක් නැහැ. ඇවිදින කොටත් විස්තර මොනක්වත් නැති වුණාට මම දැන් ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්නවද බලන්න. වම දකුණ නොපිනනට ප්‍රශ්නයක් නැහැ. ඔසෝන යවන තුමන නැතුණට ප්‍රශ්නයක් නැහැ. අන්නේ විදිහට ඉරියව්වත් එක යාළු වුණොත් මට සහතික කරලා කියන්න පුළුවන් ඊට පස්සේ වම දකුණ පේන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක යාළු වුණොත් මට කියන්න පුළුවන් එතකොට ඒ ආනපාන පේන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක සමාධියක් නෙවෙයි. ඒක ඒකලසකුත් නෙවෙයි. ඒක මේ අනුපූර්ව ප්‍රතිපදා. ඉතින් ඒක සාමාන්‍ය මුල් උපදේශපන්ති හරියට කියනවා. නමුත් කාටවත් ඇහෙන්නේ නැහැ. මොකද ඔක්කොටම ඕනේ අර විස්තර සහිත මෙනෙහි කිරීමට. ඒක නරක නෑ මුල් ටික දන්නේ නැති කෙනාට. හැබැයි ඉතින් ඒක කලබලයක්, කරදරයක්, ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න අවුලක් ආවොත් ප්‍රශ්නයක ඉඳගෙන හෝ සක්මන් කරනකොට ඉරියව්ව විතරයි ඉරියව්වට යෑම තමයි ඉස්සල්ලාම කළ යුත්තේ. ඒක හරිනම් අනිත්‍ය පෙළ ගැහෙන. ඒක අමතක කිරීම මේ වார்த்தාවේ මේ භාවනා දෙකේම අතපසු විල්ල. අන්නේ අතපසු විල්ල වෙන්න දෙන්න තු කරන්නේ. එතකොට මම හිතන ගොඩක් සාර්ථක වෙයි කියලා. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්න මේ භාවනා වැඩමුළුවේදී ආරම්භයේදීම පවසා සිටියා ආනාපානය හෝ උදරය පිම්බීම හැකිලිම බලන්න වෙන කර්මස්ථානයක් ගැන අවධානය නොකරන ලෙස නමුත් ස්වාමින් වහන්සේ මාහට වැඩියෙන් දැනෙන ඒ දෙකටම වඩා හෘදේ ස්පන්දනය ගැහෙන ආකාරයයි මා එය කෙරෙහි සිහිය පිහිටුවා භාවනා කිරීම නුසුසුදැයි කරුණාකර පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකේ මුලින් ඔය ඉදිරිපත් කළ තියෙන විදිහට ආනපානේ හෝ පිම්බීම ඇකිලිම විතරක් ගන්න එහා ගන්න එපයි කියන එකක් මම කිසිම අදහසක් තිබුණේ නැහැ මූලික කමටහන වල. ඉඳගෙන ඉන්න බා බලන්න බලාගෙනකොට පේන දේ බලන්න. ඒක ආනපාන වෙන්නත් පුළුවන් පිම්බීම ඇකිලි වෙන්නත් පුළුවන්. ওই විදිහට හෘද ස්පන්දනය වෙන්න පුළුවන්. කොයි එකක් කැපයි. මොකද ඒක ස්වභාවික දේ. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ පట్టල වෙලා වාඩි වෙලා යමක් නොකර චේතනා නොකර අදිෂ්ඨාන නොකර හොඳට හිත කය තැම්පත් වෙනවා. තැම්පත් වෙලා මොන මම හිතල මොනොත් කරන්නේ දැන්. සචේතනික මොකුත් කරන්නේ සසංකාරික මොකුත් කරන්නේ මොනවද වෙන්නේ කියලා බලන්න ඒක හොඳට වාර්තා කරන්න ප්‍රශ්න ඉවරයි. ඒක හුස්ම සම්බන්ධ ආශ්වාස ප්‍රශ්වාස වෙන්න පුළුවන් පිම්බීම හැකිලි වෙන්න පුළුවන් ওই කින හෘදවස්තුවේ ගැහිමක් වෙන්න පුළුවන් නැත්නම් නිකම්ම Tamanට තේරෙන්න පුළුවන් මම මැරිලා නැති බව මට තේරෙනවායි මට නිින්ද ගිහලා නැති බව මට තේරෙනවා මට ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවා ඔය කොයි එකෙන් ගියත් හිත සතිය පිහිටව බවට ලකුණු තියෙනවා ඉතින් ඕකේ ಜಾති වංශ ආගම් බේරන්න ගත්තොත් ඉතින් රණ්ඩු සරුවා අරක ඉල්ලුවා ඒක ලැබුණ නැහැ මේක ඉල්ලුවේ නැහැ මේක ලැබුණා කියලා රණ්ඩු සරුවා ඒ නිසා හොඳට කය තැම්පත් කරලා පේන්නේ මොනවද කියන්නේ? හිතන දේවල් නෙවෙයි, පේන්නේ මොනවද කියලා. ඒක ඒකෙන් තමයි Tamanට පාර පෑදෙන්නේ. ඒක නිසා මේ අර්ධවස්තු ගහිනව දන්නවනම් ඒක මනෝ විකාරයක් නෙවෙයි නා ඒක අරමුණු කරගෙන යන්න. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය මම වම දකුණ වශයෙන්ද ඔසවනවා තබනවා වශයෙන්ද ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන්. පියවර 3 ඔස්සේ සක්මන් භාවනයේ යෙදී. ඔසවනවා, ගෙනියනවා, තබන ලෙස මෙනෙහි කරමි. සක්මන් කරන අතරතුර මාගේ වම් පාදය සිහින් ඇට සැකිල්ලක්සේ දිස්විය. පසුව එය නැති වී ගියේ. දිගටම එලෙසම මෙනෙහි කරමි. සක්මන් කළේ. එවිට දකින්නේ පහළ කොටස නැති බව. කකුල කොටුව බව. කොට වූ බව. දැන් දිගටම සක්මන් කරගෙන යත් එම පාදය ඊටාම සැහැල්ලු විය. නමුත් පාදයේ ගමන වේගවත් වූ බවක් පැඟිලි. රූපයේ අනිත්‍ය අවබෝධ වීම යනු මෙයයි සිතුනි. ගරු ස්වාමින් වහන්සේ කාරුණිකව පහදා දෙනසේක්වා. මේක අග විස්තර මොනවද වුණත් මට දැනගන්න ඕනේ. වම දකුණ වශයෙන් වැටෙන්නේ වම දකුණ වශයෙන් සක්මන් කරනකොට තමයි වැටෙන්නේ මොකද්ද කියලා. මේකේ මොනවත් නැහැ. ඔසවනවා තබනවා කියලා බලනකොට එසවීම සහ තැබීම අතර වෙනස මොකද්ද වැටෙන්නේ කොහොමද කියලා විස්තරයක් නෑ. ඊට පස්සේ එසවීම යැවීම තැබීම කරනකොට කය ඇටසැකිල්ලක් වගේ යට ප්‍රදේශයේ නෑ වාගේ පේනවා මේක අනිච්ච එහෙම නැත්නම් රූප ධර්මයාගේ කයි අනිත්‍ය බව කියන මේ තේර මනෝ විකාර වෙන්න පුළුවන් මනෝ විකාර නොවෙන්න නම් මේ වම දකුණ කියලා විදිනකොට මොනවද පේන්නේ කියලා මේ පටන් ගන්න අරමුණ ඒක විස්තර කරන්නේ නැතුව අර හුඟා කුඩ තියෙන අතු ඉතිරි කිලි ගැන විස්තර කරන්න ගියොත් මම සාධාරණව සැක කරනවා මේක මනෝ විකාරයක් කියලා නිසා කරුණාකරලා ඇවිදිනකොට බලන්න වම දකුණ නැති වුණත් කමන්නේ මම ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනවා ඇවිදින බව දන්නේ කොහොමද කියලා ඒ දැනෙන මුල් කාරණා ටික තියේදී අර ඈත කෙලවර වලට යනවයි කියලා කියන්නේ මූලික උපදේශ වල කිසිසේත්ම සඳහන් වෙච්ච දෙයක් නෙවෙයි ඔය මූලික උපදේශ වල තියෙන්නේ නිකන් ඇවිදිනකොට ඇවිදින බව දන්නවා ඉඳගෙන ඉන්නකොට නම් යට පහටිය බිම වදිනවා තේරෙනවා ඇවිදිනකොට කකුල් දෙක බිම වදිනවා නේ තේරෙන්නේ අන්න ඒ විස්තරය කියන්න පුළුවන් නම් හුඟක් ප්‍රායෝගිකයි ඉතින් මේ ලියපු ලියපු එකනාගේ මම අහන්න කැමතියි. ඔසවන යවන තබන අවස්ථාවේ මේ වම දකුණ වශයෙන් යනකොට මොනවද වැටුනේ කියන කාරණා ටික කිව්වොත් මට මේ වෙලා තියෙන එක හිතා ගන්න. ඒ ටික කියලා නැහැ කියන එකෙන් තැහැණි යටිපහුවීමක් වෙනවා ප්‍රශ්න විග්‍රහ කරන්න අමාරුයි. කැමැතිද සභාවට ඉදිරිපත් කරන්න? එහෙම නැත්නම් අනිත් දවසේ ලියලා ඉදිරිපත් කරන්න මේ සාමාන්‍ය අරමුණ පේන හැටි. අවසර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මූලික කමඨහන් උපදෙස් අනුගමනය කරමින් දිනපතා භාවනාවේ යෙදේ. පරයන්ක භාවනාවේදී ඉරියව් වෙත අවධානය යොමු කොට පසුව සුළු වේලාවකින් ආස්වාස ප්‍රස්වාසයත් උදරයේ පිම්බීම හැකිලීමත් ප්‍රකටව දැකගත හැකි විය. වෙනත් කිසිදු සැලකිල් සිතවිල්ලක් නොමැති සාදර සිතින් බලා සිටිනා විට මුල් දිනේදී දැකගත හැකි වූයේ ඊතා ලස්සනට වැඩි ගිය නිල් තනකොළ ගොල්ලක් අතරින් ඊතා පැහැදිලි ගලා නොයන වතුර ඊට පසු දිනවල ඒ දර්ශනය නොදුටු අතර එකම රිද්මයකට මා පැද්දෙනු පමණක් දැනු. ඔබ වහන්සේ සඳහන් කරන පරිදි ආස්වාස ප්‍රස්වාසයේ වෙනස් ගති ලක්ෂණ වශයෙන් මට හැඟුණේ ආස්වාසය ප්‍රස්වාසයට වඩා දිග බව පමණි. මෙවැනි අවස්ථාවකදී ආනාපානය ගැන නොසයා සිටිය යුතු බව ඔබ වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කර ඇතත් ඊළඟට කල යුත්ත කුමක්දයි නොපැහැදිලි. කරුණාකර අප වෙත අනුකම්පාවෙන් මෙය පැහැදිලි කර දෙනු මැනේ. නැතර මං කියන්නේ ඒ වගේ පේනවා නම් ওই රූප දර්ශන බලන්න එපා ආනපනෙ විතරක්ම බලන්න කියලා. නමුත් මං එහෙම කියලා එපයි කියලා තියෙනවා කියලා ලියලා තියෙනවා. මම නම් එහෙම අදහසක් තිබුණේ දෙනකොට මේ ආනාපාන විස්තර ටික විතරක්ම දිනුනොත් ඇති ඔය නිල් තනකොළ පිට්ටනී වැව් දාගැබ් එව්ව විස්තර කරනවායි කියලා කියන්නේ මේ අවිද්‍යාවට පවන්තලනවා එහෙම නැත්නම් කෙලෙස් වලට ආවඩන් මට ඕන කරලා තියෙන්නේ අරමුණ දිහා බලනකොට අරමුණ පේන හැටි මිසක් ඒ කියන්නේ නොබල ඉන්නේ කියලා මං කිව්වයි කියලා කියනවනම් ඉතින් උසාවි යණ්ඩයි වෙන්නේ අපිට Tamanට ඇහෙන්න ඕන එකයි ඇහෙන්නේ කවදාකවත් තියෙන එක ඇහෙන්නේ නැහැ ඊට ඉස්සෙල්ලා කියලා තියෙන ඔක්කොම තියේදී එක තැනකදී ලස්සන රචනෙ හරව ගන්නවා ආස්වාද ප්‍රසවාසයේ විස්තර ටිකයි මට පේන්නේ දිගයි ප්‍රසවාසයේ දිගයි කියලා විස්තරයක් කියන එක බොහොම හොඳයි එතෙන් දෙන එතෙන් ආවට පස්සේ රචනෙ හොඳයි නමුත් කියනවා මට ඔබ වහන්සේ කියලා තියෙන මේවා බලන්න එපයි කියලා ඒ නිසා දැන් මම මොකද්ද කරන්න ඕන නැත් මං ඉතින් අහිංසකෝ කියනවා මං එහෙම දෙයක් කියලා නැහැ මං කියලා තියෙන මේ වගේ වෙලාවට පුළුවන් තරම් පිට නොයන්න අරමුණ අරමුණේ විස්තර බලන්න, ස්වභාව බලන්න, ආකාර බලන්න, සටහන් බලන්න, ගති බලන්න, භාව බලන්න. ඒක කියලා තියෙද්දි ඇහිලා තියෙන්නේ ඒක බලන්න නම් එපා කිව්වා වගේ. ඉතින් මේ ටික නොලිය හිටියනම් එහෙම නොලිය මේක දිගට අවුරුදු ගාණක් භාවනා කරා නම් ඉතින් ඒ තාක්කල් කිසිම ගණිතණයක් වෙන්නේ නැහැ කිසිම sannivedanayak වෙන්නේ අර ගත්ත පාර දිගෙම යයි. ඉතින් ඒ නිසා අපි භාවනා කරන ගමන් නැවත කතා සාකච්ඡා කරන්න මොකද්ද කරන්න මොකද්ද වෙන්නේ මොකද්ද වැටහෙන්නේ කියලා මගේ මූලික කමඨාන් සුද්ධ කිරීමේ පත්‍රිකාව එළියලා තියෙන්නේ අරමුණ කියන්නේ මෙනෙහි කර හැටි කියන්නේ වැටෙන ආකාරය කියන්නේ. ඉතින් ඒක කරන්න එපා කියලා මං කිව්වයි කියලා තමයි මේ නඩුව තියෙන්නේ. ඒ නිසා මේ වාක්‍ය අයින් කරලා තව බලන්න ආස්වාද ප්‍රසවාසයේ වෙන්කොට දැන ගැනීම සඳහා හෝ ඒකට අත්‍යන්ත වශයෙන් තියෙන ලකුණු ස්වභාව ලක්ෂණ තවදුරටත් දැක ගන්න තුරුවට ගියොත් භවණ අනිවාර්යෙන් බාධාවක් නැති වෙනවා. ඉස්සෙල්ලා රචනා කරුගෙත් ඕකම තමයි තිබුණේ. වම දකුණු වශයෙන් නැතුව ඔසවීම තැබීම නැතුව ඔසවීම යැවීම තැබිලි විශ්ේ ගිහිල්ලා මොනවදෝ විස්තර වගේක් කියනවා. ඒ කෝගෙන් පේනවා මේ මුල වැදගත්ම දේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ අමතක කරලා පිට දෙයකට යන්න ගියයි කියලා මේ එක්කනාගේ චෝදනාවක් තියෙනවා. ඉතර එක්කන නොකිය කරලා තියෙන එක තමයි. ඒ නිසා අද පළවෙනි දවසේ නිසා අපිට ගොඩාක් ඉවසිල්ලෙන් කටයුතු කරන්න වෙනවා. මම නැවත නැවතත් මතක් කරන්න. Taman ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානයක් තියෙනවනම් ඒකේ විතර බලනවයි කියලා කියන්නේ අතුරු ආන්තර වලට මග ඇරලා අරසාවක් ඇතුව විස්තරහට යන ක්‍රමයක්. ඒකදීදී වෙන මොනව බැලුවත් යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. ඒ ටික මට පුළුවන් පැහැදිලි කරලා දෙන්න. ලැබෙන ලැබෙන ප්‍රශ්නේ. මොකද මගේ අදහසක් නෑ එහෙම මූල කර්මත්තානේ නොබලා පිට දේවල් වලට අගය කරනවා කියන අදහසක් නැහැ. පිට දේවල් පිටු දකින්න ඕනේ නම් මූල කර්මත්තානට වඩා සාදර වෙන්න මූල කර්මත්තානේ ගති ලක්ෂණ ස්වභාව ආකාර පුළුවන් තරම් දකින්න පුළුවන් තරම් කමටහම වාර්තාට ඇතුළු කරන්න ඒක තමයි මේ ප්‍රශ්නට උත්තරේ වශයෙන් උත් කියන්නේ. අවසර ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී මා ආනාපානය නිරීක්ෂණය කර පිටත පවතින දැඩි වේදනාව දෙස බලා සිටින විට මට දැනුනේ ශරීරයෙන් මතුවන්නා වූ යම් දැනීමකට වේදනාව යන නාමය ලබා දී එය සමග ගැටෙන බවයි. නමුත් එය අනෙකුත් දැනීමෙන් එක්තරා දැනීමක් බව මට හැඟී ගියේය. මෙලෙස මාහට දැනෙන දේ සත්‍ය අසත්‍ය බව වටහා දෙනු මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිට. මේකෙත් බලන්න කොච්චර පිටපොට යනවද කියලා පළවෙනි වාක්‍යයේ තියෙන ආනපනික. ඊට පස්සේ පිටත වේදනාවක් කියලා ලියලා තිනවනේ මම හිතන්නේ ලිකියුණා තියෙන වැරදි. මේ වේදනාවට සම්පූර්ණ රචන ඊට පස්සේ වේදනාවට හරලා කොයි කොහේ සිග්නල් දාලා කොහේ කැපුවත් දන්නේ නැහැ. මේ අතුරු පාරකට දාගෙන දැන් කියනවා මට වේදනාවක් කියලා දෙන්නයි කියලා. මට ඕනේ කරලා තියෙන අර ඉස්සල්ලා දැක්ක ආනාපානට හිත යෙදුවනම් ආනාපානයේ වශයෙන් මොනවද දැක්කේ කියලා ඉන්න. එක වාක්‍යයක් අඩු ගන්න. එතන එක තොරතුරක් ඒක කිසිත් නොකිය එක පාරට පිටේ වේදනාවක පිටත වේදනාවකට ලයින් එක මාරු කරලා දැන් ඒක දිගේ දිගට යනවා ඒක අනිච්චන් දුක්ඛම් බලනවා ඒක මේ වේදනා චෛතසිකයක්ද බලනවා කැමැති රුචියකක්ද නැත්නම් හරියකක්ද නැතිකක්ද දිගේ යනවා එතකොට ඒ ඔක්කොගෙම කරන්නේ අර ආනාපාන නිග්‍රහ කරන එක තමන්ගේ මූල කර්මත්තාන්ට අනදර කරන එක එයාට හරියන්නේ නැහැ තමන්ගේ මූල කර්මත්තාන්ට අනදර කරන එකනට භාවනා හරියන්නේ නැහැ ඒ නිසා එහෙම යනවා යනකොට ආපහු ගෙනල්ලා මනස්කාර යොමු කර යුතු අරසාවසෙවිය යුතු අරමුණ තමයි මූල කර්මස්ථානය කියන්නේ. ඒ නිසා වාර්තා වීමේ වාර්තා කිරීමේ දෝෂයෙන් පේනවා භාවනාව අවබෝධ කරගෙන ඉන්න එකේ දොස් තියෙනවා. ඒකට අපි මේ සාකච්ඡා සාකච්ඡා කරන්නේ. ඒ නිසා මම කැමැති දැනගන්න මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු කෙනාගෙන් මේ පළවෙනි වාක්‍යයේ සඳහන් වෙලා තියෙන විදිහට ආනාපානය බලනකොට මොනවද පේන්නේ කියන තොරතුරු ටික දුන්නොත් ඒ හරහා අපට පුළුවන් නාම ධර්ම වෙන වේදනා සංඥා දිගේ යන්න. රූප ධර්මේ දකින්න රූප ධර්මේ වාර්තා කරන්න හරියට දන්නේ නැත්නම් අරකට යන්න හදනවයි කියලා කියන්නේ මේ ප්‍රශ්න ඉල්ලියා ඉල්ලාගෙන කෑමක්. කැමැතිද ඒ කෙනා ඉදිරිපත් කරන්න මේ ආශ්‍රව ප්‍රසවාසයේ බලනකොට මොනවද පේන්නේ කියලා මම හිතනවා ඒක කාටත් හොඳ ඇස්සරිල්ලක් වෙයි කියලා. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසර ස්වාමින් වහන්සේ මා පරියංක භාවනාවේ යෙදෙන විට ආස්වාස ප්‍රස්වාසය දෙස බලා සිටි. එසේ බලා සිටින විට එය කෙමෙන් කෙමෙන් කෙටි වී යන බව දැනේ. පසුව එම කෙටි බව ඊතා සියුම් තත්වයකට පත් පසුව ආශ්වාස හා ප්‍රශ්වාසයේ වෙනස හැඳිනීමට නොහැකි. පසුව මෙම කිසිවක් මෙනෙහි නොකර ඒ දෙස බලා සිටිය. පසුව එකිනෙකෙහි සම්බන්ධයක් නැති රූප ගණනාවක් දර්ශනය. එහෙත් සිහිය හොඳින් පැවති. කයට ස්පර්ශයක් හෝ කයේ රූපයක් නෙතට නොගැටීම නිසා කය නැති බවද හැඟී ගියේ. මෙම අවස්ථාවේදී ශරීරයේ දැඩි වේදනාවක්ද ඇතිවේ. ඒ සියල්ල දෙස දැඩි ඉවසිල්ලෙන් බලා සිටි. මින් ඉදිරියට මා ගමන් කළ යුතු මාර්ගය පැහැදිලි කරන දෙන් ඉල්ලා සිටි. ඔය විදිහට ඒ තැම්පත් වුණාට පස්සේ ඒ තැම්පත් බවක් කියන එකක් එනවනේ දැන් කය නොදැන බවක් එකක් තියෙනවනේ ඕකට මුලක් තියෙන ඕකට මැදක් තියෙන ඕකට අගක් තියෙන කොහොමද දැනෙන කය නොදැනී යන්නේ ඊට පස්සේ ආය නොදැනෙන කය දැනෙන්නේ කොහොමද කොහොමද හිස්තැනකට යන්නේ ඊට පස්සේ හිස්තැන ගෙවම් කරලා කොහොමද හිස්තැන කැඩිලා ආපහු අරමුණ වලට එන්නේ කියලා ඒ ලැබෙන විවේකෙත් මුලමදාග තියෙනවා දැන් මැදට ගිහිල්ලා තියෙනවා ඉතින් ඒක නිසා ඒකේ අගට යනකම්ම ඉවසගෙන යන්න ඒ අගට ගිහිල්ලා ඒක කැඩෙන්නේ නැතුව එහෙම නැත්නම් ආය අරමුණු වෙන තැනකට යන්නේ නැතුව එහෙම නැත්නම් කය නොදැනී තිබිලා දැනෙන තැනට එන්නේ නැතුව චිත්‍රය සම්පූර්ණ නැහැ. ඒ නිසා මේක ওই තියෙන මට්ටමින් දිගට පවත්වාගෙන යන්න ගියාට පස්සේ ආයෙත් කය නැති බව දැනෙනවා තියෙන බව දැනෙනවා. අරමුණු නැති බව දැනෙනවා ඇති බව දැනෙනවා. අන්න ඒ චක්‍ර කීපයක් දිගට යනකම් මේ පළවෙනි රවුම විතරයි කරකිලා තියෙන්නේ මේක දිගට වැඩි වෙලා ඉඳ ඉඳ කරකෙන්න පටන් ගන්න ගන්නවා. අන්න එකට සූදානම් වෙලා දිගට භාවනා කරන්න. අවසර ස්වාමින් වහන්සේ මදක් අසනීප තත්වයෙන් පසුවන මා දැනට පෝස්ත සීලය සමාදන් වී භාවනා කර ගනු ලබන අවශ්‍ය සඳහා යම් සුළු ආහාරයක් ගත යුතුය ඇත මේ සඳහා මාට අනුකම්පාවෙන් පිළිතුරක් ලබා දෙන්න. ඔය ඒක නිසා අපි ආහාර ගන්න ගැනීමයි විකාල භෝජනේ සමාදන් වීමයි කියලා කියන තමන් ඉල්ලගෙන කරන ඉල්ලගත්ත සංකීර්ණතාවයන් දෙකේ එකක් තෝරන්න. විකාල භෝජන ශික්ෂාවදේ සමාදන් වෙලා ආහාර ගන්නවයි කියලා කියන්නේ බුදුරජාන් වහන්සේට කරන නිග්‍රහයකට කියනවා පඤ්ඤත්ති වජ්ජේ කියලා. බුදුරජාන්සේ පණමුණ ලද නිතර ශික්ෂාපදයක් රැක් ඉල්ලගෙන කඩනවා. ඉතින් දෙකේ එකක් කරන්නේ දෙක එකක් කරලා පස්සේ පුළුවන් අපිට මොන මොන தත්ත්වද කරන්න කියලා දැනගන්න. එක්කෝ විකාල භෝජන ශික්ෂා පදේ සමාදන් වෙනවා එක්කෝ සමාදන් වෙන්නේ නැහැ. දෙකම අද්දෙක දෙකක් අල්ලගෙන ඕ ගමන යන්න බෑ. ඒක පුද්ගලික ප්‍රශ්නයක් මේ සමාජික වශයෙන් අපිට දෙන්න උත්තරයක් නෑ. අපි රිට්‍රීට් එකට එන්නේ ඉස්සෙල්ලා පුළුවන් තරම් දැනුම් දෙනවා. මෙන්න අපේ රාමුව. ඒ රාමුව ඇතුළේ තමයි අපි යන්නේ. ඉතින් හිතනවා ඇති බුදුරජාණන් වහන්සේගෙන් ගිල්ලීමක් කළා රැයට කෑවට කමන්නේ නැද්ද කියලා අහලා කියන්න කියලා මට එහෙම අයිතිකම වශයෙන් මොකුත් නැහැ කරන්නත් බෑ. මේක අවුරුදු 2600ක් පරණ සාසනයක් නේ. ඒ නිසා එහෙම අපීල් කරලා නඩු දාලා කතා කරන්න දෙයක් නැහැ. Taman ශික්ෂාපදේ සමාදන් වෙනවද නැද්ද? එච්චරනේ තියෙන ප්‍රශ්නේ. නමුත් ඒක අහන එක හොඳයි මොකද සමහරෙකුට මේ ප්‍රශ්නේ අහගන්න තේරෙන්නේ නැහැ. නැත්තම් ඔය ප්‍රශ්නේ තියේදී පෙළෙනවා. ඒකට අපිට මේ කියනවා වාර්තා වෙනවා. එතකොට පිට කෙනෙක් ඇහුවට පස්සේ එයා දන්නවා. මෙතන ගිහිල්ලි වටලා මම මේ විකාලේ භෝජන ගන්න නැහැ කියලා සමාදන් වෙලා ඊට පස්සේ ඒක ගැන කල්පනා කර කර ඉන්නවයි කියලා කියන්නේ අලුත් ලෙඩක්. අර තිබුණ ලෙඩේ නෙවෙයි. ඒ නිසා මේ ශික්ෂාපදේ සමාදන් වෙනවද නැද්ද කියන එක පොදුවේ අහන්න එපා. Tamangen අහගන්න සුදුස්සක් කරා. අවසර ස්වාමීන් වහන්සේ මා සතියෙන් සිටින විට කාමය, රාගය, මාන්නය, තරහ වැනි විවිධ හැඟීම් ගලා එන ආකාරය දකි. හිත බලාපොරොත්තු වන ආකාරයට යමක් නොලැබුණු. එය චංචල වී යනු ලබයි. සමහර අවස්ථාවලදී මා සතියෙන් සිටින විට යම් හිස්තැනකට අසුවේ. එම අවස්ථාවේ මා සතියෙන්ද නොසිට ඇත. වෙනත් අරමුණකටද සිත ගමන් කර ඇත. කිසිදු චේතනාවක් සිත තුල නැත. එය තප්පර කීපයක් පමණ පවතී. මෙය වටහා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම කියන්නේ වාක්‍ය වර්ධවල කියන්නේ ඒ වෙලාවේ පිට අරමුණු නැහැ කියන එක ඇත කියලා කියවෙන්නේ. ඒක නිසා එතකොට වැරදි අදහසක් එන්නේ බලන්න ඒ වෙලාවේ පිට අරමුණු නැහැ කියලා ඔක එළිවිලා තියෙන්නේ. තියෙන්න ඕනේ හරිනම්. ඉතින් එතකොට Tamanට තේරෙයි සතියක් කියලා සතියක් තියෙනවා අරමුණක් තියෙනකොට තියෙන බව දැනගන්න සතියකුත් තියෙනවා. ඒක දියුණු වුණාට පස්සේ අරමුණක් නැහැ නැති බව දැනගන්න සතියකුත් තියෙනවා. ඒක අර අරමුණු තියෙන වෙලාවේ අනා ආරම්මන සතිය හොඳට පුරුදු වුණාට පස්සේ පේන සමහරට අරමුණක් නැහැ අනාරම්මනේ සතිය තියෙනවා. දැන් මේ කියවලා තියෙන අනාරම්මනේ සතිය නෑ කියන පදනමේ ඉඳලා ඒ නිසා ලෑස්ති වෙලා යන්න සතිය පවතින අරමුණක් තිබිය යුතුම නෑ. ආධුනිකයා අත් පොඩි බබා ඇවිදිනකොට අත් දඬුවට අඩලාගෙන ඇවිදිනා වගේ අත්තල ආධාරයෙන් තමයි යන්නේ. නමුත් හොඳට සතිය නැගිටිලා පස්සේ අරමුණක් නැතුව යනවා. අන්න ඒකට ලෑස්තිලා ගියොත් තමයි තේරෙයි සතිය කැඩීමක් නෙවෙයිලා තියෙන්නේ සතිය දියුණු වීමක්. අන්නේ විදිහට ඒක නිවැරදි කර ගැනීමක් අවශ්‍යයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ මෙතෙන් ගියාට පස්සේ තමයි. ඒක සාමාන්‍ය මුලින් කියලා දුන්නාට තේරෙන්නේ නැහැ. බයිසිකල් එක පැදලා පැදලා පුළුවන් හැන්ඩල් එක අතහැරලා පදින්න. එහෙම පුරුදු වෙන්න බෑ. පුරුදු වෙනකොට අත් දෙකින්ම අල්ලගෙන තමයි කරන්නේ. නමුත් වෙලාවක් එයි. හොඳට හුරු වුණාට පස්සේ හැන්ඩල් එක අතහැරලා යන්න පුළුවන්. හැන්ඩල් එක අතහැරියයි කියලා කියන්නේ බයිසිකල් එකේ වැටෙනවා කියන එක නෙවෙයි. හොඳ වේගයක් ගත්තට පස්සේ යන්න පුළුවන් නිසා බලන්න ඒ අනාරම්මණීය පවතින සතිය තියෙනවා කියන එක සතියක් කියන එක අපිට જાතියෙම හම්බෙච්ච දෙයක්. ලෑස්ති වෙන්නේ නැතුව ගියොත් එතකොට අපි හිතනවා අනේ අරමුණක් නැතුණා සතිය කැඩුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. නොවෙන්න ඉඩ තියෙන නිසා අනිත් දවසේ ලෑස්ති වෙලා යන්න අරමුණ තියෙනකොට අරමුණේ සතිය මෙහෙමයි. අරමුණ නැති වෙනකොට සතිය කැඩෙනවද නැත්නම් අරමුණ නැති බව දැනගන්නා විශේෂ සතියක් තියෙනවද කියන එකට දැනගන්නා සුළුව ගියොත් මම හිතනවා ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වෙයි කියලා. අවසර ස්වාමීන් සර් ඊළඟ ප්‍රශ්නය මා උදයවරුවේ සක්මන් භාවනාවේ නිරත වූවේ මුලින්ම පාදයේ එසවීම ගෙන යාම තැබීම වම දකුණ වශයෙන් මෙනෙහි කළ බොහෝ වාරයක් එලෙස මෙනෙහි කරමින් ගියේ සමහර අවස්ථාවලදී හිත පිටතට ගිය බවක්ද දුටුවෙමි නැවතත් පාදයේ වැලි ගැටෙන ස්ථානය මෙනෙහි කළ. පාදයේ පතුල්වලත් විලුඹ දෙසත් වැලි ගැටීමෙන් වේදනාවක්ද දැනේ. එවිට වේදනාව වශයෙන් මෙනෙහි කළ. විනාඩි 30ක් පමණ එක දිගට සක්මන් භාවනාවේ නිරත වී එහිම පරයන්කයට ඉඳගත්ෙමි. හුස්ම ඉහළ පහළ යන අයුරු මෙනෙහි කළ. හුස්ම ඉහළ යෑමේදී සීතලකුත් පිටවීමේදී උණුසුමකුත් දැනේ. එලෙස කීප වතාවක් මෙනෙහි කළෙමි. මැටි පහන් ආලෝක රසක් මා ඉදිරියේදී දිස්විය. එය නැවත නැවත දිස්විය. මා නැවතත් ආශ්වාසය හා ප්‍රශ්වාසය මෙනෙහි කළ. එවිට එය නොදැනෙන තරම් සියුම් විය. බොහෝ වේලාවක් එසේ පැවතුණි. හුස්ම රැල්ල නොදැනී යත් ඒ දෙස බලා සිටීම අසීරු බවක් දැනේ. මගේ ඉදිරි භාවනා සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මේ ටික කරන්න ප්‍රශ්න නැත්නම් මේක හොඳට හුරු වෙනකන් යන්න ඉදිරි භාවනාවක් ඕන මේ හුරු කරගන්න එකම ඇති අරමුණ ගිහිල්ලා ගිහිල්ලා අරමුණ නැති වෙනකොට කරදර නැති වෙනකොට හිත අපහසුටපත් වෙනවා සතිය කැඩුණයි කියලා හිතෙනවා උපදේශ තෝණයි කියලා හිතෙනවා සැක උපදිනවා මේවා තීරම කෙලෙස් Tamanne තියෙන බාධාවක් නැත්නම් එහෙම හැප්පෙන්න මොනවත් නැහැ නිදැල්ලේ යන්න පුළුවන් දිගට කරගෙන යන්න එතකොට තමයි අරමුණු ඇති වෙලා මෙහෙමයි නැති වෙලා මෙහෙමයි ආදිවාසී විස්තර දැනගන්න පුළුවන්. ඒ නිසා අද්දරට අවිල්ල තියෙනවා. ආ ඉදිරියට වෙනම උපදේශයක් අවශ්‍ය කරන්නේ ඕක දිගේම භාවනාවටම භාවනාව මෝරන්න අරින්න පාලනේ අතට දෙන්න අරින්න ඒකල බලන්න තමන් වෙනදී වෙන්න ඇරලා නිරීක්ෂණය කරන්නෙක් වශයෙන් දිගට බලන්න ඉදලා තමයි උපදේශයක් වශයෙන් කියනවා නම් කියන තේ. නැයි ලිඛිත ප්‍රශ්න වල સમાප්තියයි තඳහන් වෙලා තියෙන්නේ අපි කල් දපු ප්‍රශ්නට උත්තර තියෙනවා නම් හෝ එහෙම නැත්නම් මේ කතා කරපු ප්‍රශ්න මතින් වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් හෝ සභාවට ප්‍රශ්න ගන්න තියෙනවා නම් කරුණාකරලා සංඥා කරන්න. එහෙම නැත්නම් අපි ලිඛිත ප්‍රශ්න වල સમાප්තියත් එක්ක ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ අද දවසේ නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.